හීනං වා පනීතං වා යං দূරේ සම්ති කේවා සබ්බං තං රූපං නේතං මම මේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති තී තුන් ලෝකයක් නිවාසනසා වදාළ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී ਸਰවඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ හිලව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන්ලොව වෙස් සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් 82000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදාටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාසී සත්පුරුෂ පින්වතුනි මේ පින්වතුන් මේ සූදානම්ව සිටින්නේ සුපුරුදු පරිදි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය තුළ තියෙනා වූ අඩුපාඩු මගහරවාගෙන යම් නිවැරදි දෙයක් තියෙනවා නම් ඒ නිවැරදි දෙය වඩ වඩාත් තමන්ගේ ජීවිතය තුළ සනිටුහන් කරගෙන උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ අති උදාරතර පරමාර්ථයෙන් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයාගේ දසවන් අනුශාසනාව දෙසටම ඇදබැඳ තබා ගැනීම සඳහා කෙටි දහම් අවවාදයක් ලබා දෙන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව දිහාවට අවධානය යොමු කරලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් ලෝකෙහි වාසය කරන්නා වූ ඒ ඒ සත්වයාගේ ඉන්ද්‍රිය ධර්මයන් දෙස බුදු නුවණින් දැකලා ඒ ඒ අයට ධර්ම අවබෝධය ලැබෙන පරිදි අදාළ ධර්මපරයායන් දේශනා කරලා තියෙනවා. නමුත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට වගේ එවන් හැකියාවක් අපිට අද දවසේදී ලැබිලා නැහැ. ඒ නිසා අපි අද දවසේදී ධර්ම දේශනා කරනකොට ඔබ විසින් පිළිපැදිය යුතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සුතා. ඒ කිව්වේ මනාව ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරලා තියෙන්නේ යොමු කරන ලද සවන්පත්ත්වව අනුශාසනාව ශ්‍රවණය කරන්නට කියලා. වෙනත් වෙනත් වැඩ කටයුතු වලින් ඉවත් වෙලා මනාව ධර්ම ශ්‍රවණය කළොත් තමයි මේ පින්වත් පිරිසට පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මකාරණා මනාව මතක තියාගන්න. එතකොට හොඳින් ධර්ම ශ්‍රවණය කරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙවෙනි කාරණාව සම්පූර්ණ වෙනවා. ඒ කිව්වේ දතා. ධාරණය කරගැනීමේ හැකියාව ලැබෙනවා. යම් කිසි කෙනෙක් බණ අහලා ඒ බණ ධාරණය කරගත්තට වැඩක් නැහැ. ඒ අහපු බණ ධාරණය කරගත්තා වූ බණ නිරන්තරයෙන්ම වචනයෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒකයි කිව්වේ වචසා ಪರಿචිතා කියලා. නිරන්තරයෙන්ම අපි යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ධර්මානුකූල ප්‍රකාශයක්ම වෙන්න ඕනේ. අනවශ්‍ය කතාවල් සිදු කරනවා වෙනුවට ධර්මයට අදාළ දහම් කතාවකම නිරත වෙනවා නම් අන්න අපි දහම් නැසීමේ ප්‍රතිඵල නිවැරදිව අපේ ජීවිතයට එක්කාසු කරගත්තා වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන හතරවෙනි කාරණාව මනසානුපෙක්කිතා. නිරන්තරයෙන්ම සිහිනුවණින් යුක්තව අහපු බණ මෙනෙහි කරන්න ඕනේ. ඒකට ධර්මයේ තුල සඳහන් වෙලා තියෙන වචනය තමයි යෝනිසෝ මනසිකාරය. නුවණින් විමසනවා කියන එක. කුමක්ද මේ නුවණින් විමසීම කියන්නේ? අපි අහපු බණපද එකක් එකක් ගානේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපේ ක්ලේශයන් දුරු වෙනවා නම් අපේ හිතේ නැగిලා තියෙනා වූ ක්ලේශයන් తాවකාලිකව හරි යටපත් වෙනවා නම් ආන් ඒකට තමයි කියවේ යෝනිසෝ මනසිකාරය කියලා. එහෙමනම් රාග, දේශ, මෝහ කියන ත්‍රිවිධ ක්ලේශ ධර්මතාවයන් ප්‍රහීණය වෙන පරිදි අහපු බණපද මෙනෙහි කරන්ටත් මේ පින්වතුන් උත්සාහවත් වෙන්න ඕනේ. මේ කාරණා හතරම තිබුණත් වැඩක් නැහැ. පස්වෙනි කාරණාව අනිවාර්යයෙන්ම අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. මොකක්ද ඒ? දිට්ඨියා සුප්පටි විද්දා. දෘෂ්ටි ඍජුභාවයටපත් වෙන්න ඕන. ඒ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඇතුළත් වෙන්නා වූ පළවෙනි අංගය. සම්මා දිට්ඨියටපත් වීම නම් වූ කාරණාව අපි තුළ සිද්ධ වෙන්න ඕන. එහෙමනම් දහම් ඇසීමෙන් ලැබෙන්න ඕන ප්‍රතිඵල පහක් තියෙනවා. මේ පංච ධර්මයන්ම අපේ ජීවිතයට එක්කාසු කරගන්න අපි දක්ෂ වුණොත් තමයි දහම් ඇසීමේ විපුල ඵල අපි නෙලාගත්ත වෙන්නේ. එහෙමනම් මේ පින්වත් පිරිසට මුලින්ම සඳහන් කරන්නට කැමති මේ කාරණා පහෙන් තමාට හැකි අයුරින් මේ ධර්මානුශාසනාවේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මේ පින්වත් පිරිස උත්සාහවත් වෙන්නට ඕනේ. අද දවසේදී මේ පින්වත් පිරිසට මා දේශනා කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකෙහි ඇතුළත් වටිනා සූත්‍රයක්. මේ පින්වත් පිරිස පහුගිය කාල සීමාව පුරාවටම මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකෙහි ඇතුළත් සූත්‍ර දේශනාවන් 50ක් ශ්‍රවණය කළා. ඉන් අනතුරු ආරම්භ කරන්නට යෙදුන පසුගිය සතියේදී මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකය. මේ මජ්ක්‍ධිම පණ්ණාසකය තුලත් පින්වතුනි සූත්‍ර දේශනා 50ක් ඇතුළත් වෙන බව මේ පින්වතුන් දැන ඉගෙනගෙන තියෙනවා. මේ මජ්ක්‍ධිම පණ්ණාසකය තුල තියෙනවා වර්ග පහක්. ඒකෙන් දෙවෙනි වර්ගය තමයි බික්කු වර්ගය. මේ වර්ගයට බික්කු වර්ගය කියන නම් තබලා තියෙන්නේ සංගීතීකාරක මහරහතන් වහන්සේලා විශේෂ හේතුවක් නිසා. කුමක්ද ඒ විශේෂ හේතුව? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යම් දේශනාවක් සිදු කළා නම් ඒ දේශනාවන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සිදු කරලා තියෙනවා නම් ඒ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සිදු කරන ලද දේශනාවන් 10ක් ඇතුළත් කරලා තමයි මේ භික්ඛු වර්ගයේ පළවෙනි ධර්ම සංගායනාවේදී මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා 10ටම අරමුණු වෙලා තියෙන යම් භික්ෂුන් වහන්සේ නමයි. එතකොට අද දවසේදී මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රයත් භික්ෂුන් වහන්සේ නමක්ම තමයි අරමුණු කරලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙන්නේ. කුමක්ද මේ සූත්‍ර දේශනාව? මහා රාහුලෝවාද සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ නම ඇහෙනකොටම මේ පින්වත් පිරිසට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ නමක්. ඒ තමයි රාහුල ස්වාමීන් වහන්සේ. ඇත්තටම රාහුල ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව එදා දේශනා කරන්නට යෙදුනේ. පින්වතුනි මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනකොට අපිට ඉගෙන ගන්නට කාරණා රාශියක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි රාහුල ස්වාමීන් වහන්සේගේ තියෙනා වූ ඒ උතුම් ශික්ෂාකාමී භාවය පිළිබඳව අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේගේ තියෙන නිහතමානීකම පිළිබඳව අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානෙහි තියෙනා වූ ආශ්චර්යමත් බව අපිට මේ සූත්‍රය ශ්‍රවණය කරනකොට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි වැදගත්ම කාරණාව මේ සූත්‍ර දේශනාව අපි ශ්‍රවණය කරනකොට අපේ ජීවිතයට කර්මස්ථානිය රාශියක් එකතු කරගන්න අවස්ථාව ලැබෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ කර්මස්ථානියව පිළිබඳව දේශනා කරපු සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය කියලා මේ පින්වතුන් දන්නවා. මේ මහා සතිපට්ඨාන සූත්‍රයට අමතරව තවත් සූත්‍ර දේශනාවන් වලදී කමඨහං දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු සූත්‍රයන් අතරිනුත් විශාල කමඨහං ප්‍රමාණයක් එකම සූත්‍රයක දේශනා කරලා තියෙනවා නම් ඒ සූත්‍රයන් අතරට මේ මහා රාහුලෝවාද සූත්‍රයත් ඇතුළත් වෙලා තියෙනවා. සූත්‍ර පිටකයේහි මේ මහා රාහුලෝවාද සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය සාවත්තියං පින්ඩාය පාවිසි ලෝතුරා බුදු පියාණන් වහන්සේ එදා වැඩ වාසය කළේ සවැත් නුවර අනේපිඩු මහසිරිතුමා විසින් කරවා පූජා කරපු ජේතවනාරාමය කියන ආරාමයේ ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු සම්බුද්ධත්වේ සාක්ෂාත් කරගෙන වැඩ වාසය කරපු ඒ අවුරුදු 45න් අවුරුදු 20ක්ම වැඩ ඉඳලා තියෙන්නේ මේ සවැත් නුවර ජේතවනාරාමේ. අනේපිඩු මහසිරිතුමා 54 කෝටියක් වියදම් කරලා සකස් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරපු මේ ආරාමයේහි වැඩ වාසය කරන කාලයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක උදෑසනම පිණ්ඩපාත දාණය සඳහා වැඩම කරනවා ගම්මානයට. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂා පැනෙවුවා වගේම ඒ විනය ශික්ෂාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ විනය ශික්ෂාවන් අන් අයට ආදර්ශය පිණිස අනුගමනය කරලා තියෙනවා. ඒ එක් විනය ශික්ෂාවක් හැටියට මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී ගමට වඩිනකොට පාත්‍රා සිවුරු අරගෙන තමයි වැඩම කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා තුන් සිවුරයි පාත්‍රයයි අරගෙන ගමන් කරන සෑම ස්ථානයකටම වැඩම කරන්නට කියලා. ඉතින් මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ සිදු කරමින් පාත්‍රා සිවුරු අරගෙන පිණ්ඩපාත දාණය සඳහා වැඩම කරනවා. මෙහෙම බුදුරජාණන් වහන්සේ පාත්‍රා සිවුරු දරාගෙන සවැත් නුවර පිණ්ඩපාත දානය සඳහා වැඩම කරනකොට රාහුල ස්වාමීන් වහන්සේත් ඒ පිටිපස්සෙන්ම වැඩම කරනවා. රාහුල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ලෝතුරා බුදු වහන්සේ ජීවමාන කාලයේදී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයෙහි ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හොබවපු ස්වාමීන් වහන්සේ තමයි රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ මේ වෙනකොට රහත් ඵලය සාක්ෂාත් කරගෙන නැහැ. උන්වහන්සේට අවුරුදු 16ක් 17ක් විතර වුණු තරුණ වියේදී තමයි භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන් භාග්‍යවතුන් වහන්සේ අනුවම මේ පින්ඩපාත දාණය සඳහා වැඩම කරන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන අංගුත්තර නිකායේ ඒතදග්ග පාළියේහි රාහුල ස්වාමීන් වහන්සේගේ ශික්ෂාකාමීත්වය පිළිබඳව සටහන් කරනවා රාහුල ස්වාමීන් වහන්සේ උදෑසනම අවදි වෙලා මලු පෙත්මන් ඇමදලා අදාළ වතාවත් සියල්ල සිදු කරලා මළුවේ වැලි දෝතක් අරගෙන අහසට විසි කරලා ප්‍රාර්ථනාවක් සිදු කරනවා. කුමක්ද ඒ ප්‍රාර්ථනාව? මේ අහසට විසි කරනු ලැබූ වැලි කැට ප්‍රමාණයට අද දවසේදී මාහට අවවාද ලැබෙනසේක්වා කියලයි ප්‍රාර්ථනාව. බලන්න පින්වතුනි වර්තමාන සමාජයේ යම්කිසි කෙනෙක් අවවාදයක් දුන්නොත් ඒ අවවාදය පිළිගන්නේ නැතුව උඩඟු භාවයෙන් යුක්තව වාසය කරන අයට රාහුල ස්වාමීන් වහන්සේ වටිනා ආදර්ශයක් එදා උන්වහන්සේගේ ජීවිතය තුලින්ම ලබලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දවසක් රාහුල ස්වාමීන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට ඒ ස්ථානයට බොහෝ භික්ෂුන් වහන්සේලා වඩිනවා රාත්‍රී කාලයේදී නවාතැන් ලබා ගන්නට. රාහුල ස්වාමීන් වහන්සේ වැඩ හිටපු කුටියට ඇවිල්ලා තට්ටු කරනවා චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා. මේ චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා රාහුල හාමුදුරුවන්ගේ කුටියට ඇවිල්ලා බලෙන් මේ කුටියට ඇතුල් වෙලා රාහුල ස්වාමීන් වහන්සේට එළියට යන්න කියනවා. රාහුල ස්වාමීන් වහන්සේ වැඩම කළාට එළියේ ඉන්න සුදුසු තැනක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ වැසිකිළියේ රාත්‍රී කාලය පුරාවටම ගත කළා. භාග්‍යවතුන් වහන්සේ උදෑසන කාලයේදී පාන්දර දෙකට පමණ අවදි වෙලා වැසිකිළියට ගිහිල්ලා උගුර පෑදුවා. ඇතුළෙනුත් උගුර පාදන හඬක් ඇහුණා. කවුද කියලා බලනකොට පුංචි රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරුවෝ ඇයි මෙතන මොකක්ද කරන්න කියලා විමසනකොට විස්තරේ රාහුල සාමීන් වහන්සේ ප්‍රකාශ කළා. භාග්‍යවතුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ව බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ ස්ථානයක් සකස් කරලා ඒ ස්ථානයේ සැතපෙන්න ඉඩ සලස්සලා දුන්නා. රාහුල හාමුදුරුව මම භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලයේදී පුත්‍ර රත්නය කියලා කිසිම තැනකදී උඩඟුභාවයටපත් උනේ නැති බොහෝම සංවර නිහතමානී ස්වාමීන් වහන්සේ නමක්. මේ රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පසුපසින් යනකොට ඒ යන විලාසය පිළිබඳව බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ අර්ථ කතාවේදී විස්තර කරනවා හරි අපූර්වට. පැහැදිලි කරනවා අටුවාචාර්යින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සුපිපිසල් වනයේ ඉඳලා නික්මුණු මහා හස්ති රාජයෙක් වගේ නම් ලෝතර බුදුරජාණන් වහන්සේ ලස්සනට පිපුණු සල් මල් ඇති වනෝද්‍යානයක ඉඳලා ඒ වනයෙන් එළියට නික්මෙන්නා වූ මහා හස්ති රාජයෙක් වගේ නම් ඒ හස්ති රාජයා පසුපස ගමන් කරන්නා වූ පුංචි ඇත් පැටවෙක් වගේලු රාහුල හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් වැඩම කරනකොට භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේදී මැණික් ගුහාවකින් නික්මුණු කේසර සිංහරාජයෙක් වගේ නා. කේසර සිංහරාජයා පසුපස ගමන් කරන්නා වූ කේසර සිංහරාජ පෝතකෙක් වගේලු රාහුල ස්වාමීන් වහන්සේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සිම්බලි පොකුණකින් නික්මුණු ගුරුළු රාජයෙක් වගේ නම් ඒ ගුරුළු රාජයා පසුපස හඹාගෙන එන්නා වූ පුංචි ගුරුළු පැටවෙක් වගේලු රාහුල ස්වාමීන් වහන්සේ ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ චිත්‍රකූට පර්වතයෙන් නික්මී ගුවන් තලයට පියාඹපු ස්වර්ණහංස රාජයෙක් වගේ නම් ඒ ස්වර්ණහංස රාජයා පසුපස පියඹාගෙන එන්නා වූ හංස පෝතකයෙක් වගේලු රාහුල ස්වාමීන් වහන්සේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මහා සාගරේ පාවෙන රත්තරන් නැවක් වගේ නම් ඒ රත්තරන් නැව පසුපස බැඳපු පහුරක් වගේ කියනවා රාහුල ස්වාමීන් වහන්සේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ චක්‍ර රත්නයේ ආනුභාවයෙන් අහසට පැන නැගිලා අහසේ ගමන් කරන්නා වූ ශක්විති රජෙක් වගේ නම් ඒ ශක්විති රජතුමා පසුපස ගමන් කරන්නා වූ පරිනායක රත්නය වගේ රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් වැඩම කරනවලු බලන්න පින්වතුනි කොයිතරම් ආශ්චර්යයක් ඒ දකින අයගේ සිත්වල උපදින්නට ඇතිද කොයිතරම් ශ්‍රද්ධාවක් ඒ දකින අයගේ සිත්වල උපදින්නට ඇතිද නිකලෙස් හදමඩලක් දරපු ලෝතර බුදු පියාණන් වහන්සේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයා හැටියට වාසය කරනකොට ඒ සිද්ධාර්ථ කුමාරයාගේ දෙයින් උපන්න කුමාරයා රාහුල කුමාරයා දැන් ප්‍රවෘජා භූමියටපත් වෙලා රාහුල ස්වාමීන් වහන්සේ මේ දෙදෙනා වහන්සේ ගමන් කරනු ලබන විලාසය කොයිතරම්නම් අසිරිමත් ඇතිද ඒ වගේම ලෝතර බුදු පියාණන් වහන්සේ වලාකුළු නැති ආකාශයට පැමිණුණු පූර්ණ චන්ද්‍රයා වගේ නම් ඒ පූර්ණ චන්ද්‍රයා අනුව ගමන් කරන්නා වූ ඕෂදී තාරකාව වගේලු රාහුල ස්වාමීන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේත් රාහුල ස්වාමීන් වහන්සේත් ඔක්කාක කියන රාජකුලෙන් නික්මිලා තමයි උතුම් ප්‍රවෘජා භූමියටපත් උනේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය තුල දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් පිහිටලා තිබුණා. ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේගේ ශරීරයේහි දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බොහෝ පුරුෂ ලක්ෂණයන් උන්වහන්සේගේ ශාරීරිය තුලත් පිහිටලා තිබුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ගමන් විලාසය රාහුල ස්වාමීන් වහන්සේගේ ගමන් විලාසයත් සමග සංසන්දනය කරමින් අටුවාචාර්යින් වහන්සේ හරීම ලස්සනට එදා පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගත මේ උතුම් ශ්‍රී ශරීරය කේශාන්තේ නම් පාදාන්තය දක්වා රාහුල ස්වාමීන් වහන්සේ පිටුපසින් වැඩම කරන ගමන් බලනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ තිබුණා වූ ඒ උතුම් අසිරිමත් බව තමන් වහන්සේගේ ශරීරයටත් ගලප ගලප බලන්න පටන් ගත්තා. රාහුල ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය තුල අද්දතිසක් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මගේ ශාරීරිය තුලත් දුතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බොහොමයක් පිහිටලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේත් ඔක්කාක කියන රාජ කුලෙන් නික්මිලා තමයි ප්‍රවෘජා භූමියටපත් උනේ. මමත් ඔක්කාක රාජවංශයේම රජ කුමාරයෙක් හැටියටයි ගිහි ජීවිතේ ගත කළේ. එතනින් නික්මිලා තමයි පැවිදි වුනේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට ගිහි කාලේ වාසය කළා නම් උන්වහන්සේ මේ වෙනකොට ශක්විති රජෙක් සතර මහා දිවයින් පාලනය කරන්නා වූ උතුම් රජෙක් බවට පත් වෙලායි වාසය කරන්නේ. අනිවාර්යයෙන්ම ශක්විති රජ වුණු මගේ පියාණන් වහන්සේ මට පරිනායක රත්නය නොදී ඉන්නේ නැහැ. මම ඒ චක්‍රවර්ති රජුරුවන්ගේ ප්‍රධාන පුත්‍රයා හැටියටයි මේ වෙනකොට ගිහි ජීවිතය ගත කළා නම් වාසය කරන්නේ. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ජීවිතය පිළිබඳවත් රාහුල ස්වාමීන් වහන්සේගේ ගිහි ජීවිතය පිළිබඳවත් සංසන්දනය කර කර කල්පනා කරන්න පටන් ගත්තා. ගිහිව හිටියානම් මේ මේ වගේ සප සම්පත් ලැබෙන්න ඉඩ තිබුණා. මෙහෙම කල්පනා කරන රාහුල ස්වාමීන් වහන්සේගේ හිත දකින්න ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මම මුලින්ම පින්වත් පිරිසට සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේට තිබුණ විශේෂිත ඥානයක්. මොකද ඒ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට විශේෂිත ඥානයක් තිබුණා. ඒ තමයි අනිත් අයගේ සිද්දන ගන්නා වූ නුවණ. මේ අනිත් අයගේ සිද්දන ගන්නා වූ නුවණ භාවිතා කරලා භාග්‍යවතුන් වහන්සේ බලනවා රාහුල හාමුදුරුවන්ගේ හිත දිහා. රාහුල ස්වාමීන් වහන්සේගේ ශික්ෂාවන් නම් බිඳිලා නැහැ. නමුත් රාහුල ස්වාමීන් වහන්සේගේ හිතෙහි මේ වෙනකොට චන්දරාගයක් ඉපදිලා, ගේහසිතක් ඉපදිලා, ගිහි ජීවිතය පිළිබඳව කල්පනාවන් ඉපදිලා. මේ ස්වාමීන් වහන්සේට මේක සුදුසු නෑ. හරියට කොයි වගේද මං මුලා වෙච්චි මගියෙක් වගේ. යන්න ඕන දිශාවක් දන්නේ නැහැ. හැම තැනටම ගමන් කරනවා. ඒ මේ අත ගමන් කරන්නා වූ මගියෙක් වගේ රාහුල ස්වාමීන් වහන්සේ මෙනෙහි කළ යුත්තේ මේ වෙලාවේදී උන්වහන්සේට 100ට නැගෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට 100 උපද උපද්දවන්න ඕනේ කියන අදහසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දෙසට හැරෙනවා. පින්වතුනි සාමාන්‍ය කෙනෙක් පිටිපස්සට හැරෙනවා වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේලා පසුපසට හැරෙන්නේ. සඳහන් කරන අටුවාචාරීන් වහන්සේ හරියට රත්තරම් පිළිමයක් එකවරම අනිත් පැත්ත හැරුණා වගේ භාග්‍යවතුන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුව පැත්තට හැරෙනවා. රාහුල ස්වාමීන් වහන්සේ දිහාවට හැරිලා බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් රාහුල හාමුදුරුවන්ව ආමන්ත්‍රණය කරනවා. අතකෝ භගවා අපලෝකෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා රාහුල හාමුදුරුවන්ට රාහුල ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඕදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රනීත වේවයි අතීත අනාගත ප්‍රත්‍යෝත්පන්න යම් රූපයක් තියෙනවද දුර හෝ ළඟ හෝ රූපයක් තියෙනවද ඒ සියලුම රූපයෝ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්න කිව්වා කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාහුල යම් ආධ්‍යාත්මික රූපයක් තියනවද? යම් බාහිර රූපයක් තියනවද? ඕදාරික වූ රූපයක් තියනවද? සූක්ෂම වූ රූපයක් තියනවද? හීන වූ ප්‍රනීත වූ අතීත අනාගත ප්‍රත්‍යෝත්පන්න යම් රූපයක් තියනවද? දුර හෝ ළඟ හෝ රූපයක් තියනවද? ඒ සියලු රූප මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා මෙනෙහි කරන්න කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ? රාහුල ස්වාමීන් වහන්සේට රූපය පිළිබඳවයි ඒ වෙලාවේදී චන්දරාගය උපන්නේ. තමන් වහන්සේගේ රූපශ්‍රීය භාග්‍යවතුන් වහන්සේගේ රූපශ්‍රීය සමග සංසන්දනය කරලයි බැලුවේ. මේ කාරණාව දැකපු නිසා බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳවම අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය රාහුල ස්වාමීන් වහන්සේට කියලා දුන්නා. මේක හොඳට අහගෙන හිටපු රාහුල හාමුදුරුව නැවතත් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රූපය විතරද ඒ විදිහට දකින්න ඕනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රූපය විතරක් ඒ විදිහට දැක්කහම ප්‍රමාණවත්ද නෑ රාහුල යම්කිසි වේදනාවක් තියෙනවනම් ඒ වේදනාවත් මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කියලා දකින්න කිව්වා ඒ වගේම රාහුල යම් හඳුනා ගැනීමක් තියනවාද අතීත හඳුනා ගැනීමක් වේවා වර්තමානය තුල හඳුනා ගැනීමක් අනාගතය තුල හඳුනා ගැනීමක් මේ සියලුම සංඥාවන් 11 ආකාර වූ සියලු සංඥාවන් මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කියලා මෙනෙහි කරන්න කියලා වදාලා. ඒ විතරක් නෙමෙයි රාහුල යම් සංස්කාරයක් තියෙනවා ඒ සියලුම සංස්කාර ධර්මයෝ මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි විඥානස්කන්ධයක් තියෙනවා නම් 11 ආකාර වූ මේ සියලු විඥානස්කන්ධයෝ මම මගේ මගේ ආත්මය නොවේයි කියලා මෙනෙහි කරන්න කියලා කිව්වා මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කියලා මෙනෙහි කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ එදා උපදෙස් ලබා දුන්නා. පින්වතුනි මේ ධර්ම කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ අපිට තේරුම් ගන්නට විශේෂිත දෙයක් තියෙනවා. මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට ඇයි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙනෙහි කරන්නට කියලා කියන්නේ? පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ විශේෂ කර්මස්ථානය දෙකක් දේශනා කරලා තියෙනවා. ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවය අනුව. පළවෙනි කමඨාන තමයි ආනාපාන සතිය. දෙවෙනි එක තමයි චතු ධාතු වවත්වාණය. යම් කිසි කෙනෙකුගේ ප්‍රඥාව ඊටමත් ඉහළයි නම් ඊටා විශිෂ්ට වූ ප්‍රඥාවකින් සමන්වාගතයි නම් ආන් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ ධාතු මනසිකාරය සහ විදර්ශනාවෙන් තමන්ගේ භාවනා මාර්ගය ආරම්භ කරන්න කියලා. යම්කිසි කෙනෙකුගේ මෝහය අධිකයි නම් ඒ මෝහය මම්මුලා බව නැති කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ අවවාද කරන්නේ ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට රාහුල හාමුදුරුවන්ට කියලා දෙන්නේ විදර්ශනාව. එහෙනම් රාහුල හාමුදුරුවන්ට විශාල ප්‍රඥාවක් තියෙන්න ඇති. ඒ නිසයි මේ විදර්ශනාව පිළිබඳව කියලා දෙන්නේ. මේ කහපු රාහුල හාමුදුරුව කල්පනා කරනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුකයෙන් අවවාද ලැබුවා. මේ ලැබපු අවවාදය දැම්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. පින්ඩපාත දාණය සඳහා වැඩම කරලා කාලය නාස්ති කර ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. පින්ඩපාත දාණය අද අවශ්‍ය වෙන්නේ නැහැ. මම භාවනා කරන්නට යනවා කියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා අවසර අරගෙන එක්තරා වනාන්තරයක ගහක් මුල වාඩි වෙලා කය ඍජු කරගෙන භාවනා කරනවා. කුමක්ද සිදු කරන භාවනාව බුදුරජාණන් වහන්සේ කියලා දීපු විදිහට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණත්‍රය මෙනෙහි කරනවා. මෙහෙම මෙනෙහි කරමින් ඉන්නකොට මේ ස්ථාණයෙන් වැඩම කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ තමයි සාරිපුත්ත හාමුදුරුවෝ. පින්වතුනි යම්කිසි කුලදරුවෙක් උතුම් ප්‍රවෘජා භූමියටපත් වෙනකොට ඒ ප්‍රවෘජා භූමියටපත් කරවන ගුරුවරයා තමයි උපාධ්‍යායන් වහන්සේ. යම්කිසි විදිහකින් උපාධ්‍යායන් වහන්සේ නැත්තම් ඒ ශිෂ්‍යයාට අවවාද උපදෙස් ලබා දෙන්නේ ආචාර්යයන් වහන්සේ. උපාධ්‍යායන් වහන්සේත් ආචාර්යයන් වහන්සේත් කියන ඒ ගුරුවරු දෙදෙනා වහන්සේම නැතිනම් ඒ අවස්ථාවේදී ශිෂ්‍යාව හික්ම වීම සඳහා මිශ්‍රාචාරීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ නමක් පත් කරනවා. ඒක තමයි තේරවාදී සම්ප්‍රදාය. ඒක මුල් බුදු සමයේදී භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම අනුව සිදු කරනු ලබන දෙයක්. එතකොට රාහුල ස්වාමීන් වහන්සේව ප්‍රවෘජා භූමියට පත් කරලා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිනවා රාහුල හාමුදුරුව කය ඍජු කරගෙන භාවනා කරනවා. සාරිපුත් හාමුදුරුවෝ හිතුවා රාහුල හාමුදුරුවෝ වඩන්නේ ආනාපාන සති භාවනාව වෙන්න ඇති. ඇයි කය ඍජු කරගෙන ඉන්නේ? රාහුල හාමුදුරුවන්ට අවවාද කරනවා බොහොම හොඳයි රාහුල. ආනාපාන සතිය වඩන්ට. ආනාපාන සති භාවනාව කියලා කියන්නේ මහා පුරුෂ භාවනාවක්. නැවත නැවත වඩන ලද, නැවත නැවත ප්‍රගුණ කරන ලද ආනාපාන සති භාවනාව ක්ලේශ ධර්මයන් දුරු කරවීම පිණිස විශාල හේතුවක් වෙනවා. මෙහෙම සාරිපුත්ත හාමුදුරුව අවවාද කරනකොට රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම ගෞරවයෙන් ඒ අවවාදය පිළිගත්තා. දැන් මම බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඇවිල්ලා මේ භාවනා කරන්නේ. ඔබ වහන්සේගේ කමඨහන දැන් මට වඩන්ට වෙන්නේ නැහැ. ඒ කිසියම් කාරණාවක් නැවත ප්‍රකාශ කළේ නැහැ. රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම නිහතමානීව තමන්ගේ උපාධ්‍යයන් වහන්සේගෙන් මේ අවවාදය පිළිගත්තා. එහෙම පිළි අරගෙන රාහුල ස්වාමීන් වහන්සේ භාවනාවෙන් නැගිටලා නැවතත් වැඩම කරනවා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසා සිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද? ආනාපාන සති භාවනාව කොහොම වැඩුවොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? ඇයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මෙනෙහි කරන විදිහ රාහුල ස්වාමීන් වහන්සේට කියලා දුන්නා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන්ට කියලා ඒ අවවාදය ලැබලා දීලා උන්වහන්සේ එතනින් ඉවතට වැඩම කළා ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා කියලා දුන්නේ නැහැ. ඒ නිසා තමයි රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවටම වැඩම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙසේ වඩන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙනවාද භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා එකවරම පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ විසින් ලබා දුන්නු කර්මස්ථානය වඩාත් විස්තර කොට රාහුල හාමුදුරුවන්ට හරි අපූර්වට කියලා දෙනවා. රාහුල ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ වදාලා රාහුල තමා පිළිබඳව වූ යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවද? තමාගේ කියලා සලකන තද ගතියේ නම් වූ ලක්ෂණයෙන් සමන්වාගත යම් ධාතු කොටාශයක් තියෙනවද? ඒ මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටිමිජ්ජා, වක්කං, හදයන්, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං. අපි අර අපි ඉගෙනගෙන තියෙනවා පින්වතුනි පටික්කුල මනසිකාරය. මේ පටික්කුල මනසිකාරයේදී භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා දෙතිස් කුණප කොට්ටාසය. මේ ශරීරයේහි කේසාන්තයේ ඉඳන් පාදාන්තයේ දක්වා තියෙනා වූ කොටස් 32ක්. මේ කොටස් 32කින් මුල් කොටස් 20 තමයි පඨවි ධාතුවේ හැටියට භාග්‍යවතුන් වහන්සේ ධාතු මනසිකාරයේදී අපිට උගන්වලා තියෙන්නේ. මං ඉස්සෙල්ලා සඳහන් කරපු මේ pāli පාඨයන්ගේ අර්ථය සිංහලෙන් සඳහන් කරනවා නම් මේ කයෙහි තියෙනා වූ පටවි ධාතු කොටස් 20. කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදමස, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර. මේ කාරණා 20 තමයි පටවි ධාතුව. ආධ්‍යාත්මික පටවි ධාතුව. රාහුල මේ සඳහන් කරපු ආධ්‍යාත්මික පටවි ධාතු කොටස් 20ක්. ඒ වගේම තද ලක්ෂණයෙන් යුක්ත වූ කාර්කශ ලක්ෂණයෙන් යුක්ත වූ තවත් යම්තාක් දේවල් මේ අභ්‍යන්තර ශරීරෙහි පිහිටලා තියෙනවාද? ඒ සියලුම පටවි ධාතු මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා විමසන්න කියලා වදාලා. ඒ කිව්වේ යම්තාක් තද ගතියෙන් සමන්වාගත ආධ්‍යාත්මික ශරීරයේහි යම් තාක් කොටස් තියෙනවද ඒ සියලුම දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයෙන් බහා බලලා තමන්ගේ හිත වර්ධනය කරගන්න කියලායි අවවාද කළේ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් වදාලා රාහුල යම් තාක් බාහිර පටවි ධාතුව තියෙනවද? ඒ කිව්වේ බාහිර තද ගතියෙන් යුක්ත වූ යම් තාක් වස්තුන් තියෙනවද? ඒ කිසිවක් මම මගේ මගේ ආත්මයයි කියලා අපි සැලකන්නේ නැහැ. ඒ සියල්ල මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා සැලකනවා වගේ මේ ආධ්‍යාත්මික පටවි ධාතුවත් ඒ බාහිර පටවි ධාතුවේ ලක්ෂණයෙන්ම සමන්වාගත සියලු ආධ්‍යාත්මික පටවි ධාතු කොටස් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේ කියලා විමසන්න කියලා වදාලා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට හරි අපූර්වට පැහැදිලි කරනවා. පඨවි ධාතු කොටස් පිළිබඳව එහෙමින් මෙනෙහි කරන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා දීලා ඊළඟට කියලා දෙනවා ආපෝ ධාතු කොටස් පිළිබඳව. රාහුල යම් ආපෝ ධාතුවක් තියෙනවනම් පින්තුනේ ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් වලට. භාග්‍යවතුන් වහන්සේ දෙතිස් කුණප කොටාසයන් වල අන්තිම කොටස් 12 හැටියට වදාළ ඒ කොටස් 12 තමයි ආධ්‍යාත්මික පටවි ධාතුව කියලා කියන්නේ. මොනවද ඒ? පිට, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙල, සොටු, සඳ මිදුළු සහ මුත්‍රා. බාහිර ආපෝ ධාතුෙහි යම් වැగిරෙන්නා වූ ස්වභාවයක් තියනවාද? ආන් ඒ වාගේ ආධ්‍යාත්මික ආපෝ ධාතු කොටසුත් වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. බාහිර ආපෝ ධාතුෙහි ලක්ෂණයෙන්ම සමන්වාගත මේ ආධ්‍යාත්මික ආපෝ ධාතු කොටස් 12ත් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා මෙනෙහි කරන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ආපෝ ධාතුව ගැනත් පැහැදිලි කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. රාහුල යම් තේජෝ ධාතුවක් තියෙනවනම් ඒ කිව්වේ දවන පැසවෙන ස්වභාවයෙන් යුක්ත වූ ස්වභාවයේ යම් තාක් දේවල් තියනවාද ආන් ඒ දේවල් මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කියලා මෙනෙහි කරන්නට කියලා වදාලා පින්වතුනි තේජෝ ධාතුවට අයිති බාහිර දේවල් වගේම අභ්‍යන්තර කොටසුත් දැන් බුදුරජාණන් වහන්සේගේ අරමුණ තමයි රාහුල ස්වාමීන් වහන්සේට ආධ්‍යාත්මික කය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්වය උගන්වන එක. එතකොට අභ්‍යන්තර තේජෝ ධාතුව හැටියට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා කොටස් හතරක්. මොනවද ඒ? සංතාපන තේජෝ ධාතුව, ජිරාපන තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව. සංතාපන තේජෝ ධාතුව කියන්නේ යම් කිසි කෙනෙකුට උණක් ගැනුණාම ශාරීරියේ උෂ්ණත්වය වැඩි කිරීම පිණිස හේතු වෙන්නා වූ තේජෝ ධාතුව. ජිරාපන තේජෝ ධාතුව කිව්වේ ශරීරයේහි වයසට යාම, ඇඟ රැලි වැටීම, කෙස් පැහීම මෙන්න මේ වාගේ දේවල් සිදු කිරීමට උපකාරී වෙන යම් තේජෝ ධාතුවක් තියෙනවනම් ආන් ඒකට තමයි කිව්වේ ජිරාපන තේජෝ ධාතුව. ඊළඟට පරිධාන තේජෝ ධාතුව. ඇස් දැවිල්ල, පපුවේ දැවිල්ල, බඩේ දැවිල්ල මේ වාගේ දැවිලි ඇති කරන ස්වභාවයක් තියෙනවා නම් ආන් ඒ කාරණාවට හේතු වෙන්නේ පරිධාන තේජෝ ධාතුව. ඊළඟට පාචක තේජෝ ධාතුව කියලා කිව්වේ අනුභව කරන ලද ආහාර පැසවීම පිණිස උදව් වෙන්නා වූ තේජෝ ධාතුවක් තියෙනවා නම් ආන් ඒක පාචක තේජෝ ධාතුව. රාහුල යම් බාහිර තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒ තේජෝ ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා හිතනවා වගේම මේ ආධ්‍යාත්මික වුණු මේ අජ්ජත්තික තේජෝ ධාතුවත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා වායෝ ධාතුව පිළිබඳව. පින්වතුනි වායෝ ධාතුව කියලා කියන්නේ හමා යන ස්වභාවයට. වේරුකාණ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය පොතේදී පැහැදිලි කරලා දෙනවා මේ ධාතු කොටස් හතරක් පිළිබඳව. පඨවි ධාතුව මහ පොළොවට සමාන කරලා දකින්න කිව්වා. ආපෝ ධාතුව ජලයට සමාන කරලා දකින්න කිව්වා. තේජෝ ධාතුව ගින්නට සමාන කරලා දකින්න කිව්වා. වායෝ ධාතුව හමා යන සුළඟට සමාන කරලා දකින්න කිව්වා. මොනවද මේ හමා යන ස්වභාවයෙන් යුක්ත අභ්‍යන්තර ශරීරයේ කොටස්? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උද්දංගම වාතය උද්දංගම වාතය කියලා කිව්වේ ශරීරයේ උඩ බලා ගමන් කරන්නා වූ වාතය. යම් කිසි කෙනෙකුට වමනේ යන්ට එනවනම් ඉක්කා වැටෙන ස්වභාවයක් තියෙනවනම් ආන් ඒ වාගේ දේවල් සිදු කරන්නට හේතු වෙන්නේ මේ උද්දංගම වායෝ ධාතුව. ඊළඟට අදෝගම වායෝ ධාතුව. ශරීරයේ යට බලා ගමන් කරන්නා වූ වාතය. මල මුත්‍ර පිට කිරීම සඳහා උදව් වෙන්නා වූ වායෝ ධාතුවට තමයි අදෝගම වායෝ ධාතුව කියලා කිව්වේ. ඒ වගේම කුච්චිසය වාතය. කුස තුල බඩවැලින් පිටත හැසිරෙන්නා වූ වාතයට තමයි කුච්චිසය වාතය කියලා කිව්වේ. ඒ වගේම කොට්ටාස වාතය කියලා කිව්වේ බඩවැල ඇතුළත හැසිරෙන්නා වූ වාතයට. ඊළඟට ආශ්වාස ප්‍රාශ්වාස වාතය කිව්වේ හුස්ම ඉහළ ගැනීමේදී පහළ හෙලීමේදී ඇතිවෙන්නා වූ වාතය. අංගමංගානුසාරී වාතය කියලා කිව්වේ ශරීරයේ සෑම තැනම හැසිරෙන්නා වූ ශරීර අවයවයන් ක්‍රියාත්මක කිරීම සඳහා උදව් උපකාරී වෙන වායෝ ධාතුව. එතකොට වායෝ ධාතුවේ කොටස් මං හයක් කියලා දුන්නා. මොනවද ඒ? උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිෂය වාතය, කොට්ටාස වාතය, ආස්වාස ප්‍රාස්වාස වාතය හා අංගමංගානුසාරී වාතය. මෙන්න මේ වායෝ ධාතු කොටස් හයෙන් තමයි අපේ ශරීරයේ වායෝ ධාතුව නිර්මාණය වෙලා තියෙන්නේ. මේන් පිටත වෙනත් කිසියම් වායෝ ධාතුවක් අපිට ශරීරය ඇතුලෙන් හොයාගන්න බෑ. මේක බුදු නුවණින් දැන දැක තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. යම් බාහිර වායෝ ධාතුවක් තියෙනවා නම් ඒ වායෝ ධාතුවේ ලක්ෂණයම තමයි මේ ආධ්‍යාත්මික වායෝ ධාතුව තුලත් තියෙන්නේ. එහෙමනම් මේ සියලු වායෝ ධාතුන් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා හිතන්න කියලා කිව්වා. ඊළඟට පැහැදිලි කරනවා භාග්‍යවතුන් වහන්සේ ආකාශ ධාතුව පිළිබඳව. රාහුල ආකාශ ධාතුවත් කොටස් දෙකයි. එකක් තමයි බාහිර ආකාශ ධාතුව, අනිත් එක තමයි ආධ්‍යාත්මික ආකාශ ධාතුව. මොනවද මේ ආධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා කිව්වේ? තමා පිළිබඳව වූ ආකාශ ධාතුවක් තියෙනවා නම්. ඒ මොනවද? කං සිදුරු, නාස් සිදුරු, මුඛ සිදුරු, ග්‍රීවා සිදුරු, අනුභව කළ ආහාර රැස්සන ස්ථානයේ කුහරය, දිරු ආහාර පිටකරන ස්ථානයේ කුහරය මෙන්න මේ වාගේ ස්ථාන තමයි ආධ්‍යාත්මික ආකාශ ධාතුව කියලා කිව්වේ. රාහුල බාහිර යම් ආකාශ ධාතුවක් තියෙනවනම් ඒ ආකාශ ධාතුවේ ලක්ෂණයම ආධ්‍යාත්මික ආකාශ ධාතුව තුලිනුත් පිළිබිඹු වෙනවා. එහෙමනම් මේ සියලු ආකාශ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කරන්න කිව්වා. යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව. එතකොට ධාතු කොටස් පහක් කියලා දුන්නා. මෙන්න මේ ධාතු කොටස් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේ කියලා මෙනෙහි කරනවා නම් ඒ ධාතුන් පිළිබඳව තමන්ගේ හිතේ යම් චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය දුරු වෙලා යනවා. චන්ද රාගය දුරු වෙලා යනවා කියන්නේ ඇලීමක් නැහැ. ඇලීමක් නැහැ කියන්නේ ඒකෙන් මිදෙනවා. Tamange සිත යථා භූත ඥාන දර්ශනීය දිහාවට ගමන් කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. එහෙම බුදුරජාණන් වහන්සේ ශරීරයේ තියෙනා වූ ධාතු කොටස් පහ පිළිබඳව මනාව පැහැදිලි කරලා ඊළඟට කියලා දෙනවා රාහුල තමාගේ ජීවිතය මහ පොළොව හා සමාන කොට දකින්න කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ මහ පොළොව විදිහට දකින්න කියලා රාහුල ආම්ද්‍රුවන්ට කියලා දෙන්නේ පින්වතුනි මහ පොළොවේ ස්වභාවය තමයි මහ පොළොවට පිරිසිදු දේත් දානවා දැන් මේ පින්වතුන් දැකලා තියෙනවා යම්කිසි කෙනෙක් සුපිරිසිදු භාවයෙන් යුක්ත කිරි දානවා මේ මහ පොළොවට ඒ වගේම සුපිරිසිදු සුවඳ පැන් මේ මහ පොළොවට දානවා ඒ වෙලාවේදී මහා පොළොව කිසිම විදිහකින් සන්තෝෂභාවයටපත් වීමක් නැහැ. නිහඬව නිසල්මනේ මහා පොළොව Tamange පාඩුවේ ජීවත් වෙනවා. ඒ වගේම මල මුත්‍ර, අසූචි මේ වාගේ අපවිත්‍ර දේවලුත් මහා පොළොවට දානවා. මහා පොළොව මේ වෙලාවේදී කම්පණයටපත් වෙලා මහා පොළොව කෑමොර දෙන්නේ නැහැ. මට අපිරිසිදු දේවල් දාන්න එපා. පිරිසිදු දේවල් විතරක් දාන්න කියලා කලබලයක් නැහැ. රාහුල මහ පොළවට පිරිසිදු දේත් දානවා අපිරිසිදු දේත් දානවා මහ පොළොව චංචල කම්පන භාවයට පත්වීමක් නැහැ. උපේක්ෂා සහගත වේ සියල්ල දරා ගන්නවා වගේ ඔබට යම් ඉෂ්ඨාරම්මණයක්, අනිෂ්ඨාරම්මණයක්, ඉෂ්ඨානිෂ්ඨ ආරම්මණයක්, ඒ වගේම ඉෂ්ඨ වූ ස්පර්ශයක්, අකමැති ස්පර්ශයක් ඕනෑම අවස්ථාවකදී හිත කලබල කර ගන්නට එපා. හිත නිශ්චලව තබා ගන්නට. හිත ශාන්තිමත්ව, හිත ප්‍රබෝධමත්ව, හිතේ ප්‍රබාස්වර ගතිය නැති කරගන්නේ නැතුව තමන්ගේ හිත සමාධිමත්ව තබා ගන්න උත්සාහවත් වෙන්න කියලා වදාලා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේට කියලා දුන්නා තමන්ගේ ජීවිතය, තමන්ගේ సంతානය හරියට මහ වගේ දකින්න කියලා. බලන්න පින්වතුනි මේ අවවාදය අපිටත් වටින්නේ නැද්ද කියලා. පුංචි පුංචි දේවල් වලට පවා හිතේ ගැටීම් ඇති කරගන්නවා. පුංචි පුංචි වරප්‍රසාදයන් වලට හිතේ ඇලීම ඇති කරගන්නවා. මේ සියල්ලගෙන් නික්මිලා මහ පොළොව වගේ වාසය කරන්න පුළුවන් නම් අපේ ජීවිත කොයිතරම්නම් සුන්දර වේවිද ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට වදාලා රාහුල මේ ජීවිතය හරියට මහා සමුද්‍රයේ ජලය වගේ දකින්න කිව්වා පින්වතුනි මහා සමුද්‍රයේ ජලයට පිරිසිදු දේත් දානවා අපිරිසිදු දේත් දානවා සමහර අවස්ථාවන් වලදී සුවඳ පැනුත් ජලයට එකතු කරනවා ඒ වගේම ඊටමත් සුපිරිසිදු වූ යම්තාක් දේවල් මේ ජලයට එකතු කරන ගතියක් තියෙනවා. නමුත් ජලය කිසිම වෙලාවකදී ඒ නිසා සන්තෝෂ භාවයටපත් වීමක් නැහැ. ඒ වගේම ජලයට අපිරිසිදු දේවල් දානවා. මල මුත්‍ර දානවා, අපිරිසිදු වෙනත් වෙනත් දේවල් ජලයට මුසු කරනවා. ඒ වෙලාවේදී ජලය කම්පා වෙන්නේ නැහැ මට අපිරිසිදු දේවල් දැම්මා කියලා. රාහුල ආන් ඒ වාගේ තමන්ගේ හිතත් තමන්ගේ මුළු ජීවිතයත් හරියට ජලය හා සමකොට දකින්න කිව්වා. ජලය කම්පන චංචලභාවයටපත් නොවෙන්නවා වගේ Tamange හිතත් ඉෂ්ඨාන ඉෂ්ඨ ආරම්මණය නිසා, ඉෂ්ඨ වූ කාන්ත වූ ස්පර්ශය නිසා, අනිෂ්ඨ වූ අමනාප වූ ස්පර්ශය නිසා Tamange හිත චංචලභාවයටපත් කරගන්නේ නැතුව ඉන්න කිව්වා. ඒ වගේම රාහුල ඔබේ ජීවිතය ගින්න වගේ දකින්න කිව්වා. ගින්නේ ස්වභාවය තමයි පිරිසිදු දේත් දානවා අපිරිසිදු දේත් දානවා නමුත් ගින්න කිසිම වෙලාවකදී කෑමොර දෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ. Tamange පාඩුවේ ගින්න බොරබරා නැගෙනවා මිසක්කන් කිසිම විදිහකින් කලබල වීමක් නැහැ. ආන් ඒ වාගේ යම් කිසි ඉෂ්ට වූ ආරම්මණයක්, අනිෂ්ට වූ ආරම්මණයක් Tamange හිතට නැගුණොත් ඒ සියලුම දේවල් පිළිබඳව මධ්‍යස්තව දකින්න පුරුදු වෙන්න. හිත කලබල කරගන්න එපා. තමන්ගේ චිත්ත සමාධිය නැති කරගන්න එපා. තමන්ගේ හිත ගින්නක් වගේ ඒ ස්වභාවයෙන් යුක්තව සමකොට දකින්න කියලා වදාලා. ඒ වගේම රාහුල තමන්ගේ හිත, තමන්ගේ ජීවිතය බාහිර සුළඟ වගේ දකින්න කිව්වා. සුළඟ පිරිසිදු තැන් වලටත් තමාගෙන යනවා. අපිරිසිදු තැන් වලටත් තමාගෙන යනවා. නමුත් සුළඟ කිසිම වෙලාවකදී තමන්ගේ කටයුත්ත සිදු කරනවා විනා චංචල කම්පන වීමක් ඇති කරගන්නේ නැහැ. ආන් ඒ වාගේ රාහුල ඔබේ ජීවිතයත් සුළඟ වගේ දකිනවනම් Taman කැමති ආරම්මණයක් හෝ වේවා අකමැති ආරම්මණයක් හෝ වේවා මේ කිසිම අවස්ථාවකදී තමන්ගේ හිත කලබලභාවයට පත් කරගන්නේ නැහැ. හිත චංචල කරගන්නේ නැහැ. නිශ්චල වූ හිතින් යුක්තව තමන්ගේ හිතෙහි සමාධිමත් භාවය රැකගෙන වාසය කරන්න කියලා රාහුල හාමුදුරුවන්ට කියලා දුන්නා. ඒ වගේම රාහුල තමන්ගේ හිත තමන්ගේ ජීවිතය ආකාශය වගේ දකින්න කිව්වා. ආකාශයේ කිසිම දෙයක් රඳවා ගන්නෙ නැහැ. ආන් ඒ වාගේ මේ ලෝකෙහි බාහිරින් ලැබෙන්නා වූ සියලුම ආරම්මණයන් තමන්ගේ හිත තුළ තැම්පත් කරගෙන දුක් ශෝක විඳින්න එපා. තමන්ගේ හිත උපේක්ෂාවෙන් යුක්තව තියාගන්න උත්සාහවත් වෙන්න හිතේ සමාධිය නම් නැති කරගන්න එපා. රාහුල ආකාශය වගේ මේ හිත තමන්ගේ සමකොට දකින්න කියලා වදාලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා. රාහුල ඒ විතරක් නෙමෙයි ඔබ මෛත්‍රී භාවනාවත් වඩන්ට. යම්කිසි මොහතකදී ඔබ මෛත්‍රිය පුරුදු පුහුණු කරනවා නම් ඔබේ හිතේ දේශය පහ වෙලා යනවා. රාහුලයේ විතරක් නෙමෙයි ඔබ කරුණා භාවනාව වඩන්ට. කරුණා භාවනාව වඩන නුඹගේ හිතෙහි තියෙනා වූ විහිංසා විතර්ක දුර වෙලා යනවා. ඒ වගේම මුදිතා භාවනාව වඩන්ට මුදිතා භාවනාව වඩනකොට ඔබේ හිතේ කුසලයේ පිළිබඳව උකටලී බවක් තියෙනවා නම් ඒ කුසලයේ පිළිබඳ වූ උකටලී බව දුරු වෙලා යනවා. උපේක්ෂා භාවනාව වඩන්ට ඒ උපේක්ෂා සහගත බව නිසා ඔබේ හිතේ ඇලීම් ගැටීම් පිළිබඳව තියෙනා වූ ඒ චංචල ගතිය නැති වෙලා යනවා. රාහුල ස්වාමීන් වහන්සේට භාවනා කීයක් කියලා දුන්නද කියලා කල්පනා කරන්ට මුලින්ම කියලා දුන්නා ධාතු මනසිකාරය ගැන. ඊළඟට කියලා දුන්නා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. සතර බ්‍රහ්ම විහාර වඩන්න කියලා උපදෙස් ලබා දුන්නා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ විතරක් නෙමෙයි රාහුල අසුබ භාවනාවත් වඩන්ට යම් කිසි විදියකින් ඔබේ හිතේ රාගයේ සිතුවිල්ලක් උපදිනවා නම් ඒ රාගය දුරු කරගන්නට ඒ අසුබ භාවනාව හේතු වෙනවා පටික්කුල මනසිකාරයේ හේතු වෙනවා ඒ විතරක් නෙමෙයි රාහුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයත් මෙනෙහි කරන්ට කිව්වා බලන්න කොයිතරම් භාවනා ගොඩක් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට උගන්වනවද කියලා මේ සියලු කමඨහන් ටික රාහුල හාමුදුරුවන්ට කියලා අවසානයේදී උගන්වනවා රාහුල මේ සියල්ලත් සමග ආනාපාන සති භාවනාවත් වඩන්ට කොහොමද ආනාපාන සති භාවනාව වඩන්ටේ ඉද රාහුල අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා රාහුල තමන්ගේ කය ඍජු කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි අවධානයෙන් යුක්තව වාසය කරන්නට කියලා වදාලා. පින්වතුනි අපිට මේ භාවනාව පිළිබඳ විශේෂ කාරණාවක් සිහිපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ තාක් වෙලා උගන්වපු කර්මස්ථානවලදී උජුං කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියලා දුන්නේ නැහැ. සතර ඉරියව්ව තුලදී වඩන්න පුළුවන් කමඨහං රාශියක් තමයි භාග්‍යතුන් වහන්සේ ඉස්සරලා ඉගෙනුනේ. දැන් විශේෂ පැනවීමක් භාග්‍යවතුන් වහන්සේ කරනවා මොකක්ද? කය ඍජු කරගන්න කිව්වා. කය ඍජු කරගෙන ස්වභාවිකව Tamanට දැනෙන්නා වූ ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව අවධානයෙන් ඉන්න. යම් කිසි කෙනෙක් ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව අවධානයෙන් ඉන්නකොට ඒ සතිමත් භාවයේ නිසාම මේ ආස්වාස ප්‍රාස්වාසයන්ගේ ස්වභාවයන් දෙකක් වැටහෙනවා. එකක් තමයි දීර්ඝ ආස්වාස, කෙටි ආස්වාස. දීර්ඝ ප්‍රාශ්වාස, කෙටි ප්‍රාශ්වාස. මෙන්න මේ කාරණාවන් පිළිබඳව අවධානයෙන් යුක්තව ඉන්නකොට Tamanට පුළුවන්කම තියෙනවා හුස්ම රැල්ලෙහි ආරම්භය, මැද, අවසානය, මුල, මැද, අග දකිමින් වාසය කරන්නට. ඒකයි කිව්වේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා. ඒ කිව්වේ ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ මුල මැද අග කියන ස්ථාන තුනම ප්‍රකට කරගනිමින් වාසය කරනවා. ඊළඟට පස්සම් බයං කාය සංකාරං. එහෙම වාසය කරනකොට තමන්ගේ ශාරීරික ක්‍රමානුකූලව සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. කාය සංස්කාරය සංසිඳිලා කය සැහැල්ලු භාවයටපත් වෙලා උපචාර සමාධියෙන් හිත සමාධිමත් වෙනවා. ඒ සමාධියෙන් හිත සමාධිමත් වුණාට පස්සේ ප්‍රීතිය අත්දකින්න කියලා වදාලා. ප්‍රීතිය අත්දැකීමෙන් අනතුරුව සුඛය අත්දකින්න කිව්වා. සුඛය අත්දැක්කට පස්සේ චිත්ත සංකාර ප්‍රකට කරගන්නට කිව්වා. චිත්ත සංකාර ප්‍රකට කරගෙන ඒ චිත්ත සංකාරයන් සංසිඳවලා ධානා චිත්තය පිළිබඳවත් මනා අවධානයෙන් යුක්තව වාසය කරලා ඒකත් ප්‍රකට කරගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කිව්වා. ඊළඟට සිත ප්‍රමුදිත කරගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කිව්වා. සිත මනාව අත්දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කිව්වා. ඒ පිළිබඳවම හික්මෙන්ට කිව්වා. කෙලෙසුන් කෙරෙන් සිත මුදවා ගනිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්ට කිව්වා. අනිත්‍ය අනුව බලමින් ආස්වාස ප්‍රාස්වාස කරන්ට කියලා වදාලා. විරාගය අනුව බලන්ට කිව්වා. ක්ලේශ නිරෝධය අනුව බලන්ට කිව්වා. පටිනිස්සග්ගීව වාසය කරන්ට කිව්වා. විදර්ශනා මාර්ගයේම වඩලා මේ ආනාපාන සති භාවනාවේ මහත්ඵල ලබා ගන්නට කියලා බුදු පියාණන් වහන්සේ පියවර 16කින් සමන්වාගත ධානා හතරකින් සමන්වාගත ඒ ආනාපාන සති භාවනාව දීර්ඝ වශයෙන් රාහුල සාමීන් වහන්සේට එදා ඉගෙනනවා. රාහුල සාමීන් වහන්සේට අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා රාහුල යම් කිසි කෙනෙක් මේ විදිහට ආනාපාන සතිය වඩනවා නම් ඒ විදිහට වඩපු ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙනවා. ඊටමත් ඉක්මනින් ක්ලේශ ධර්මයන් ප්‍රහීණය කරගන්නට හේතු වෙනවා. උතුම් ත්‍රිලක්ෂණය අත්දකලා මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න මේ ආනාපාන සතිය හේතු වෙනවා කියලා වදාලා. එතකොට ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධාතු මනසිකාරය වඩන්ට කිව්වා. ඊළඟට සතර බ්‍රහ්ම විහරණ වඩන්ට කිව්වා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අත්දකින්න කිව්වා. ඊළඟට අසුභ භාවනාව පිළිබඳව මෙනෙහි කරන්න කිව්වා. ආනාපාන සතිය පියවර 16ක් පිළිබඳව මෙනෙහි කරන්න කිව්වා. අවුරුදු 16ක් 17ක් විතර වයසක් වුණු මේ රාහුල ස්වාමීන් වහන්සේට මේ සියල්ල බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ ඇයි? ඒ ඒ අකුසලයට අදාළ ඒ ඒ කුසල ධර්මයේ මෙනෙහි කිරීමෙන් තමන්ගේ හිතෙහි උපදින්නා වූ ක්ලේශ ධර්මයන් යටපත් කරගන්න පුළුවන් නිසා එහෙමනම් භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ අවවාදය අද දවසටත් වළංගුයි. අපිටත් පුළුවන්කම තියෙනවා සතර ඉරියව්ව තුලදීම රාහුල හාමුදුරුවන්ට කියලා දීපු ඒ භාවනා කර්මස්ථානයන් ධාතු මනසිකාරය, අසුභ මනසිකාරය, ඒ වගේම සතර බ්‍රහ්ම විහාරය, අනිත්‍ය ලක්ෂණය මේවා මෙනෙහි කරනවා. ඒ වගේම අපිට යම්කිසි විවේකී අවස්ථාවක් ලැබුණා නම් ඒ මොහොතේදී කය ඍජු කරගෙන වාඩි වෙලා ආනාපාන සතිය වඩනවා. පින්වතුනි මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් අපි මේ එක දිගටම අකණ්ඩව මේ භාවනා කමටහම් පුරුදු කරොත් භාග්‍යවතුන් වහන්සේ අපිට අවසානයේදී කියලා දෙනවා අවුරුදු 7ක් ඇතුළත සංසාර ගමන නිමා කරන්න පුළුවන් කියලා. පින්වතුනි අනාදිමත් කාලයක ඉඳන් සතර අපායෙහි වැටි වැටි දුක් විඳපු අපිට අවුරුදු 7කින් නිවන් දකින්න අවස්ථාව භාග්‍යවතුන් වහන්සේ හෙලිපෙහෙලි කරලා දුන්නා. මේ රාහුල ස්වාමීන් වහන්සේට කියලා දීපු සියලුම කර්මස්ථානයන් විස්තර සහිතව මට මේ පැයක් ඇතුළතදී ඔබට කියා දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ සූත්‍ර දේශනාව ඔබට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ දෙවැනි වර්ගය බික්කු වර්ගයේ දෙවැනි සූත්‍රය මහා රාහුලෝවාද සූත්‍රය අරුත් විවරණ සපයනවා පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අටුවාව මේ සූත්‍ර පිටකයක් ඒ වගේම අර්ථ කතාවත් පෙරලලා ඒවා කියවලා බලලා ධර්මඥානය දියුණු කරගෙන තමන්ගේ ප්‍රතිපදාව දියුණු කරගෙන ඊ타මත් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරා ඔබේ ජීවිත මෙහෙයවන්ට අද දවසේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවාගත්තු මේ සකල විද කුසල සම්පatti ධර්මයෝ හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු අද දවසේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට යෙදුනා වූ මේ සකල විද කුසල සම්පatti ධර්මයෝ විශේෂයෙන්ම මම හදා වඩා පෝෂණය කරපු ආදරණීය දෙමව්පියන්ටත් ඒ වගේම මට අනේක විද උපකාරයන් සිදු කරපු ආදරණීය සහෝදර දෙපළ ඇතුළු ඔබ සෑම සියලු දෙනාගේම සියලු දෙමව්පියන්ට සහෝදරයන්ට සියලු ඥාතීන්ට අපි අනුමෝදන් කරමු සෑම සියලු දෙනාටම ඊ타මත් ඉක්මනින් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින්පෙත් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති